මේ රටේ ආර්ථිකය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බාර දෙන අවස්ථාවේදී බාර දීලා තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 75ක ආර්ථිකයක් නෙමෙයි ඇමරිකානු ඩොලර් බිලියන 79ක ආර්ථිකයක් කියලා කියනට අවශ්‍ය. ඒත් එක්කම අපේ රටේ තිබෙන ඒක පුද්ගල ආදායම මීට ඉස්සරින් ප්‍රකාශ වෙලා තිබුණේ ඇමරිකන් ඩොලර් 3625ක් හැටියට. එයත් වැඩි වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් 3795ක් හැටියට. ඒ කියන්නේ විශාල තත්වයක් වැඩි හොඳ තත්වයක් තමයි මේ රටේ තිබිලා තියෙන්නේ මේ රට බාර දෙන අවස්ථාවේ.